අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුණා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ක්‍රමෆෝන් යුගයේ ගීතය. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. මෙතරණි ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යය තුල පෝෂණය වුණු අපේ ගීතය අද වෙනකොට ඇහෙන්නේ නැති තරමටම ඒවා අපේ සමාජයෙන් ඈත් වෙලා කියලායි අපිට හිතෙන්නේ. ඇහුණත් එය මේ પરම්පරාවේ ගායකයෙක් හෝ ගායිකාවක් ගායනා කරන ගීතයක් විදිහට තමයි අපිට රස විඳින්න ලැබෙන්නේ. නමුත් ලාංකීය ග්‍රැමෆෝන් ගීත ඉතිහාසයේ තියෙන රසය කොයිතරම් මිහිරක්ද කියන කාරණය මම හිතන්නේ සිකුරාදා රාත්‍රියේ අපිට සමග සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය මිතුරන්ට මිතුරයන්ට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හැම වෙලාවකම උත්සාහ කළේ මේ ගීත ඒ මුල්ම නිර්මාණයේ තියෙන රසයම ඔබට සමීප කරන්න සමහරලාට මේ ගීතවල තියෙන අර තාක්ෂණිකමය දෝෂ තියෙන්න පුළුවන් පුංචි පුංචි ශබ්ද තියෙන්න පුළුවන් හරියට ශ්‍රවණය නොවෙන්න පුළුවන් හැබැයි මේ ඇතුලේ කියවනේ ගීත සාහිත්‍යයේ වටිනාකම තමයි අපි ඔබට සමීප කරන්න උත්සාහ කරේ ඒ නිසා ඒට ගොඩාක් දෙනෙක් ආදරය කළා එය හදවතින් බැලඳගත්තා ඒ නිසා තමයි වසර ගණනාවක් අපිට වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඔබත් එක්ක මේ විදිහට රස පසුවින්දනය කරන්න හැකියාව ලැබුණේ ලංකාවේ විතරක් නෙවෙයි මිතුරනි අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් අපිව රස විඳින වග ඉතාම සතුටින් මතක් කරන්නට කැමතියි. අපි ඊනොත් තවත් පියවරක් ඉදිරියට තබමින් ග්‍රැමෆෝන් ගීත සාහිත්‍ය මගින් එදා ගුවන් විදුලිය තුල අපිට ඇසුණු අද නොඇසෙන ඒ මුළු ගීතවලට අවස්ථාවක් ලබා දෙන්න උන නිසා එයත් අපේ වැඩසටහනට ඇතුළත් කරගැනීමෙන් තමයි අද වෙනකොට අමරණීය මතක සුවඳ ඔබට සමීප වන්නේ. ඉතින් ඒ රසයේ මිහිර අද දවසේදීත් ඔබට බොහොම ආදරයෙන් අපි පිළිගන්නන මොහොතේ ආරාධනා කරනවා මිහිර සමග රැඳෙන්න මේ විනාඩි කිහිපය තුළ තිලක් මහතා අද විශේෂ ගීත කිහිපයක්ම තියෙනවා මුල් වතාවට අපේ වැඩසටහන නිසා ඔබත් සමහරලාට මේ ගීත අහන්නේ මුල්ම වතාවට වෙන්න පුළුවන් ඔබේ ජීවිතේ සමහරට වැඩි හිටියන් මේ ගීත ඒ කාලේ අහලා තියෙන්න පුළුවන් ඉතින් ඒ සුබ ආරංචියක් මතක් කරමින් අද යමු අපි පළවෙනි ගීතයට එදා නිරි රචන ගී රචන විදියට අපි හඳුනාගත්තු ඒ වගේම සුපෙම් හඬ විදියට අපි හඳුනාගත්තු මේ දෙපළගේ ආදරණීය හඬ අද අපි වැඩසටහන ආරම්භ කරන්නේ රුක්මනී දේවී සහ ධර්මදාස වල්පලයන්ගේ දී හඬින් අනුරාධ එච්ච මේ දැඩියකින් තමයි අපි මේ අපේ වැඩසටහනේ ආරම්භක ගීතය අපි උපුටා ගන්නේ. හැබැයි තෙනිවිරත්න තමයි ගීතය රචනා කළා තියෙන්නේ TF ලතිෆ් තමයි මේ යුග ගීතේ සංගීතවත් කළේ. අතෝසෙම අනුරාධ පැවසුවා වගේ අද වැඩසටහනේ ගීත අතර මින් පෙර සංගීත ගුවන්විදුලියේ වාදනයේ නෝ ගීත කීපයක් වාදනය වෙනවා. ඒ විශේෂත්වයක් අපේ රසික රසිකාවියෝ මේ වැඩසටහනට සවන් දෙන අය මේ ගීත මතක් කළා. මේවා තියනවාද කියන එක අතෝසෙන් අද යාලා සතුටටපත් වෙයි. මේ ගීතේ අමරණීය මතක සුවඳ වලින් ආන්න ලැබුණයි කියන චේතනාව ඒගොල්ලන්ගේ පිරිසිදු චේතනාවෙන් ඒගොල්ලෝ රස විඳී. गिरूंगी सखिया आदरे प्रेम से सुंझल मूगत दहर में मल पे बिजरी गई सुलंगी हमारा ಸಗಿ ಗಾಯನ ಕನ್ನೀರ ಪಿರೆ ನಿಗಲಾದು ವೇದನ ಕನ್ನೀರ ಪಿರೆ ನಿಗಲಾದು ವೇದನಾ උපමන කරදර තිබුණත් මේ මගේ ජීවිතේ සනසන්නුම් සමදා ඔබ එක්ක වගේ මතුදා මංගල කිංකින සලවනා අපි විඳිමු පෙන්වව අපේ තුගනා පෙන්වී අපිරේ නිවිලා දුක් වේදනා පෙන්වී අපිරේ නිවිලා දුක් වේදනා පුස්පති පියත් වදරඟ පානවා කුකිලයෝ දේරත දී ගාලනා එන්නේර පිරේ නිවිලා දුක් වේදනා එන්නේර පිරේ නිවිලා දුක් වේදනා මිත්‍රෝනි අපි නිරන්තරයෙන් අමරණීය මතක සුවඳ හරහා මේ රසය සමීප කරන්නේ ඔබට මෙහෙම අපේ ගීත සාහිත්‍යයේ යම් කාලවකවානුවක් තිබුණාය. එහිදී නිර්මාණය වුණු ගීතවල ඒ රසය වර්තමානයේත් එක්ක ඔබට සංසන්දනය කිරීමේ අවස්ථාව උදා කරගන්නමින්. මොකද වර්තමානයේ නිර්මාණය වෙන ගීත ඔබ රස විඳිනවා. නමුත් මේ ගීත හොයාගන්න නෑ කොහෙන්වත් රස විඳින්න නෑ මාධ්‍යකින් පවා රස විඳින්න නැති නිසා තමයි අපි අමරණීය මතක සුවඳෝසේ මිහිර ඔබට කැඳාගෙන එන්නේ. අපි යන්නේ ඊළඟට තිලක් මහත්තයා ජෝතිමත් හඬ ගායනා කරපු අර විශාල ගීත ප්‍රමාණය ඇසුරෙහි අපිට හොයාගන්න පුළුවන් තවත් ලස්සන ගීතයකට. ඕවන් රද මේ ගීතය ඇත්ත වශයෙන්ම මේ අපි අභිමාණයෙන් ඉදිරිපත් කරන්නේ ගීතේ රසවත් විරහ ගීතයක් 1963 අනුරාධ සමාජයේ අපි ඔක්කොම සමානයි කියන චේතනාව ඒ අනුව චිත්‍රපටයක් නිෂ්පාදනය වුණා ඒ චිත්‍රපටය මේ ගීතය නමුත් ඇටිගත උනේ නැහැ. 63 වුණත් ඒ ග්‍රැමෆෝන් ඇටි වලට මේ ගීත නිකුත්ුනේ නැහැ. ගීත 10ක් තිබුණා චිත්‍රපටියට. ගුවන් විදුලියට පමණයි මේ තැටියක් නිකුත් කළේ. දැන් එයින් ලැබුණ ගීතයක් තමයි අපිට මේ අද අපි අසන්නන් අතරට ගෙන එන්න ලැබෙන්නේ. රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ ගීත රචනා කළේ චිත්‍රන්ද අබේසේකර, සංගීතවත් කළේ මොහමඩ් සාලි. මේ එච්.ආර්. ජෝතිපාලගේ තාරුණ්‍ය හඬ හමුවන්නේ දැසම නොපෙනේ මහලු වෙලා මගේ දුක හැමතම පවසන්නේ කාලය දෙවියනි මෙමද හැමදා කිසිවක් ඇයි දැන් මාහට නොපෙනෙන්නේ නැති වුණ පසුවයි දෙවියන් දුන්නේ හොඳ බව කාටත් වැටහෙන්නේ අගනා දෙනම් ටික කලකින් නැති වී යන්නේ හොඳ තේරක ගත යුතුයන්නේ ලෝකේ ලස්සන සිය කරුදේ නෑ මාගේ දැසට හමුවන්නේ දැසම නොපෙනේ මාළු වෙලා මගේ දුක හැමතම පවසන්නේ කාලය දෙවියනි මෙහෙමද හැමදා ඔබට සඳහන්න මෙලෙස හිතලා පතලා පුදති දෙවියන් සුබසත ලැබ ගන්න සුබසත ලැබෙන තනතෙන්නන්න ලෝකේ ලස්සන සිය කරුණේ නෑ මගේ දැසක හමුවන්න ඇතම නොපෙනේ මහලු වෙලා මගේ දුක හැමතම පවසන්නේ කාලය දෙවියනි මෙහෙමද හැමදා මිත්‍රෝනි වේදනාත්මක බර හඬ ඔහු තාම අපූර්වට පාවිච්චි කරපු අවස්ථාවක් මේ ගීතය වෙනුවෙන් ජෝතිපාලයන්ගේ අපි ගීත අහලා තියෙනවා ගොඩක් ඔහු බලන්නේ වචන හැඟීම් දනවන ආකාරයෙන් ගායනා කරපු ආකාරයෙන්. ඊළඟට අපි යන්නේ ඊළඟට පුෂ්පරාණි මහත්මිය සමගින් හින්දු පෙරේරා ගායනා කරපු ඉතාම රසවත් උණු ගීතයක්. මේ ගීතයත් අර පළවෙනි වතාවට තමයි අපි මිතුරන් මිතුරන් අහන්නේ. අනිවාර්යයෙන්ම රාජ. එච්.එම්.වි. ග්‍රැන්ඩ්ෆෝන් 31ක් මේ ගීත රචනා කළේ මර්වින් සේනාරත්න කියන පද රචකයා. ඔහු ගොනින ශිල්පියෙක්. සංගීතවත් කළේ ආර් මුතුසාමි අනුරාධ මේ ගීතය. ගායන ශිල්පී හෙන්රි පෙරේරා සමග පුෂ්පරාණි ආරියරත්න. සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා මිතුරනි හමරණීය මතක සුවඳ වැඩසටහන සමගින් මේ වෙලාවේ රැඳෙන ඔබටත් පිළිවන් කතා කරන්න අපේ මෙදිරියේ දුරකථන අංක දෙක වෙන් කරවා තිබෙනවා ඔබ කැමති ගීත තියෙනවා නම් මතක් කරන්න අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් යෝජනා තිබෙනවා නම් එයත් මතක් කරන්න පිළිවන් 066යි 22.83600 62632.836 අපේ දුරකථන අංකය. දැන් අපි මේ රසවින්ද ගීත පෙළ ඇසුරෙහිම මම හිතන්නේ බොහොම රසයක් සහ ඔබ පළවෙනි වතාවට අහන ගීත තිබුණායි කියන විශ්වාසය තියෙනවා. අපි මේ ළඟට තෝරාගෙන තියෙන ගීතයත් ඊටාම මිහිරක් ගැන දුන්නු ගීතයක් ලක්කලාශුරි ලතා වල්පොලයන්ගේ හඬින් ගීතය අපි අහන්නේ. ඔව් මේ ගීතේ ලතා වල්පොල ගායනා කරන විරහ ගීතයක්. රචනා කළේ සිවිල් ඒ සීල විමල කියන ඒ ප්‍රවෘත්ති පත්‍ර වල කතෘත්වයේ දරු කලාකරුවෙක්. ඒ වගේම සංගීතවත් කලේ පීලේ සෝමපාලන් රද මේ එච්.එම්. වික්‍රම පොන්ටටියේ ගාන ශිල්පී ලතාවල්. අපි ගුවන් විදුලිය තුළ නිර්මාණය වුණු ගීතයකට යන්න කැමතියි ඊළඟට මේ ගීතත් බලන්න වෙනස් වූ රසයක් ඔබට ලබා දෙවි සහ අර තිලක් මහත්තයා කිව්වා වගේ අද අපේ වැඩසටහනින් පළවෙනි තහන ගීතයක් බවට පත් වෙනවා ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ මේ ගීතය. ගීත රචනා කළා දුන්නේ මිල්ටන් කරුණාරත්න බේසේකර ශූරින් සංගීතවත් කළේ මොහමඩ් සාලි. මේක විරහ ගීතයක්. මේ ගීතයත් අමරණීය මතක සුන්දර ගෙනෙන්නේ ප්‍රථම අවස්ථාව විරා වේදනාවේ ප්‍රේමණීය සෝකාන්තේ ජී මිල්ටන් පෙරේ ගානම සේ මෝ පවසමි ළඟට ආවෙනික වුණු ඔහුගේ හඬ පෞරුෂය තුල ඔහු මේ වේදනාත්මක බර හැඟීම කොහොම අපූර්වට ගායනා කරන ගායන ශිල්පියෙක් සය ඕනෑම රසිකයෙකුගේ හදවතට සමීප කරගන්න පුළුවන්. මේ අත්දැකීම ඇතුවා හෝ නැතුවා මම හිතන්නේ මේ විනාඩි 3-4 එයාසේ විඳ ගන්න අපිට පිළිවන්කම ලැබෙනවා. අපි යමු HMV ලේබල් යටතේ නිකුත්ුණු තැටියකින් උපුටාගත්තු ගීතයකට කේ රාණී තමයි මේ ගීතය ගායනා කරන්නේ පිටක් මහත්මයා. අදට මේ මිලන් ගයෝ ගීතයේ තනුව උපුටාගත්තේ ඔබ දන්නවා චන්ලි කියන හින්දි චිත්‍රපටි. ඒ චිත්‍රපටියේ මේ මොහමඩ් රෆී විරහ වින් තමයි ගීතේ ගායනා කරේ. ඒ තනුව අනුවම තමයි මිලන් වෙරලා ඒ ගීතයට සාධාරණත්වයක් ඉටු කළේ. එහෙමනම් එච්චමී මේ ග්‍රැමෆෝන් තැටිය දක්ෂිණ මූර්තිකේ සංගීතය. ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර ශූරී. අපි කවදත් කතා කරන ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපටයක් 1958 දෙසැම්බර් 12 වෙනිදා තිරගත වුණා. ආදම් වාර්තාවක් තබමින් මේ ගීතයට වගේම මේ චිත්‍රපටයේ සීලම ගීතවලට ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක් වුණු චිත්‍රපටයක් වනමෝහිනී. වනමෝහිනී චිත්‍රපටයේ මේ ගීතය ගානක්නේ කේ රාණි.

මේකට වෙනස් වූ රිද්මයන් මේ ගීතවල තියෙනවා. දගුවන් නිදුලිය තුල සහ ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යය තුල නිර්මාණය වුණු මේ ගීතමය රසය තමයි අපි විඳිමින් ඔබත් එක්ක රැඳලා ඉන්නේ. අපි යන්නේ නොයල් ගුණරත්නයන් ගායනා කරපු ගීතයක් රසවිඳින්න. දගුවන් නිදුලිය තුල ඔහුගේ ගීත අපි රසවිඳ හැබැයි අද ඒ ආදරණීය මතකය අපි අමරණීය මතක සුවඳ තුලින් විඳගන්නේ. ඔව් ඒ ආදරණීය මතකයේ අවදි කිරීමක් අනුරාධනේ නොයිල් ගුණරත්න කියන්නේ සුවිශේෂී කටහඬක් තිබිච්ච ගායන ශිල්පියෙක් ගුවන්විදුලියේ මේක තැටියකට නිකුත් වුණේ නැහැ ගුවන්විදුලි තැටියක් සඳහා පමණයි. ඔබට මතක ඇති සොල්ලා සාල් කියලා හින්දි චිත්‍රපටය. ඒ හින්දි චිත්‍රපටයේ ජනප්‍රිය තනුවක් අනුව තමයි නොයිල් ගුණරත්න මේ ගීතේ ගායනා කළේ. පිළිගන්න අපි කවුරුත් ආදරය කරන මේ ගායකයන්ට මේ ගායන ශිල්පී නොයල් ගුණරත්න. කලේ සිසි මල් කුමාරී මා අහෝ පරවි සටි දිගුණා කලේ සිසි මල් කුමාරී මා අහෝ පරවි සටි දිගුණා මහමා කුසිරු මව මව තුලංගෙන ලවිලා සුපිති සිටියා සුවඳ හම හමා කුසිරු මව මව තුලංගෙන ලවිලා සුපිති සිටියා ඔබේ රුවදන් තිබේම කියලා අනිලෝතම් කියයි කියලා කැලේ සිටි මල් කුමාරී මා අහෝ පරවි පැටි තිබුණා සොය සොයා ඔබට පෙන්කලා රසය උර උරා මිහිර බෙදලා වමරු සොය සොයා ඔබට පෙම්කලා රසය උර උරා හිහිර බෙදලා අනේ ඒ මුත් ඔවුන් නෑදන් සිටි ඔබ නිල්මේ වැටිලා කැලේ පිපි මල් කුමාරී මා අහෝ පරවි වැටි තිබුණා මිනිසු පිටි සිටියා සුවඳ හම හම උසිරු මව මව සුලංගෙන ලවිලා සුපිපි සිටියා ඔබේ රුවදන් ඉදේ මැකිලා අනේ ලෝදම් මෙයයි කියලා කැලේ පිටිමල් කුමාරී මා අහෝ පරවි සටි තිබුණා सोय सोया ओबट पिंकला काजय उर उरा मिहिर बेदला बमरु सोय सोया ओबट पिंकला काजय उर उरा मिहिर बेदला අනේ මුත් ඔවුන් නෑදන් ඉහි ඔබ නිල් දිමේ වැටිලා කැලේ පිපි මල් කුමාරී මා අහෝ පරවි පැටි තිබුණා සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රන්ගිරි ශ්‍රී ලංකා දැන් අපි මේ ගීත රස විඳිනවා වගේම ඔබටත් මතක් කිරීමක් කළා. ඔබ කැමති ගීත තියෙනවා නම් අපිට යොමු කරන්න නැත්නම් කතා කරලා කියන්න කියලා සමහර දෙනෙක් මේ මුල් වචනේ විතරක් සඳහන් කරලා වෙලා මේ ගායකයා පිළිබඳ මතකයක් නැහැ. සමහර දෙනෙක් ගායකයා මතක් කළා මෙන්න මෙහෙම ගීතයක් තිබුණා නේද? ඒ ගීතය ප්‍රචාර කරන්න කියලා එහෙම ඉල්ලීම් කරන අවස්ථාවන් තියෙනවා. අපිට එහෙම හොයාගන්න පුළුවන් වුණොත් පැහැදිලි නැත්නම් ඔබ පැහැදිලිව ගීතය වචන මොනවද මුල් වචන අඩුම ගානේ ගායකයා දන්නවා නම් මේ පිළිබඳව සටහනක් තබල එවනවා නම් අපිට වඩා පහසුයි ඔබ එවන දේ තෝරා බේරා ගන්න ලිපි සහ තැපැල්පත් මගින් හරි 066 22 83 600 066 22 600 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා. මේ වෙලාවේ කතා කරන්න අද රසබරම ගී එකතුවක් කියලා මතක් කරේ. ඒක මම හිතන්නේ මුල් මේ විනාඩි කිහිපය අහනකොට තිලක් මහත්තයා මේ ගීත ටික පැහැදිලි අපේ ආදරණීය මිතුරන්ට මිත්‍රයන්ට. අපි යමු ඊළඟ ගීතයට. රොක්මනී දේවගේ හඬින් ගැන ගීතයක්. ඔව්. ගීත රචනා කළේ සරත් විමලදීර. සංගීතවත් කළේ බී.එස්. පෙරේරා. දේශරගෙන රංගන ශිල්පී බීඑස් පෙරර නෙමෙයි සංගීත අධ්‍යක්ෂක බීඑස් පෙරර එච්.එම්.වී ග්‍රැමෆෝන් තැටියක් 1955 චිත්‍රපටයේ පෙරක දూరు බෑන ඒ චිත්‍රපටයේ සියලුම ගීත ජනප්‍රිය නිසා චිත්‍රපටියත් ආදම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණා මර්දානි එල්ෆිස්ටන් සිනමා හලේ එහෙමනම් මේ අපි කවදත් ආදරය කරපු ආදරණීය ගායන ශිල්පිනිය ගී රැජින ඒ වගේම හැමදාමත් කියන නිලි රැජින රුක්මනී Thank you. තමයි. හරි මිතුරුනි හවසන් ගීත දෙක අපි අද වැඩසටහනේ එයත් රසවත් ගීත දෙක බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා මේ ග්‍රැම්ෆෝන් යුගයේ මුල් යුගයේ නියෝජනය කරපු ගීතයක් වෙතයි අපි ඊළඟට යන්නේ ඔබට රස විඳින්න ලබා දෙන්න කින්ස්ලි ජයසේකර සමගින් පිසිනාව පාත ගායනා කරපු ගීතයක් 1940 අගභාගයේ අනුරාධපුරයේ එච්.එම්.ටැටිය නිකුත් වුණේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා මේ ගීතේ. කැලණි රජමහා විහාරයේ තියෙන විචිත්‍රත්වය තමයි ඒ විචිත්‍ර බව මේ ගීතෙන් පැහැදිලි වෙනවා. විභීෂණ දෙවියන්ගේ ගැනත් සඳහන් වෙනවා මේ රචනය තුළ. අපි සමන්දෙමු කේස ජයසේකර සමඟ ප්‍රිසිලා ඔබට. Bye. වේ පුරවරයේ රජමා වේරේහි සලු පිළිමේ නම දෙමු වේ රජමා වේරේහි දේව රජා කාන්ති දිදී වැඩ වසනා විභිෂණ දේව රජා කාන්ති දිදී වැඩ වසනා දේවරාත්‍රී මුනිදානු වැඩි මහමීරේහි කල්යාණි පුරවරයේ රජ මාමීරේහි राजमामेरेहि අපූර්ව ගීත සාහිත්‍ය තුළ මේ මුල් යුගය තුළ නිර්මාණය වුණු ගීතවල ඒ ගීතමය රසයත් ඔබට ඒ හඬින්ම දැනගන්න පුළුවන් ගායනා කරන විලාසයෙන්ම. ඉතින් ඒ යුගයම නියෝජනය කරපු තවත් රසබර ගීතයකින් අද අපි වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ මේ AMU රාජ් ගායනා කළ ගීතය. කොලොම්බියා ග්‍රැමෆෝන් පැටියක් අතලිය දශකේ එන්නේ පෙර තමයි මේ ගීතය AMU රාජ්ට රචනා කළේ. එම් රාජ්‍යනේ උදයප්පන් රාජ් ද්‍රවිඩ ගායකයෙක්. ඔහුගේ හඬ ඇත්තම ප්‍රබලයි. අර බෙක් මාස්ටර් අපි මොයිදින් බෙක්ගේ වගේම තාමත්ම උච්ච ස්වරයෙන් ඊළ ස්වර පරාසයක ගීත ගායන පුළුවන් ගායන ශිල්පියෙක් එම් රාජ්. මේ බුදුගුණ ගීතේ ඔහු විසින් ගායනා කරන ලද්දක් අපි සමන් දෙමු. එම් රාජ්. මෙතන මේ ගීතයත් සමගින් අද අපි අමරණීය මතක සුවඳ වැඩසටහනින් සමගින් යනවා. ඔබට ලියන්න පුළුවන් නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිණිය. කොහොම සිතී අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී තිලක් චන්ද්‍රසේන වැලිකල මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. දුතියා මගේ ලොව පාලවියේ පානේ කුලි සමන් ඔබ කතා කරේ ජීවනට මඟ පාරා මගගෙන සාදා මේ මේ මගගෙන සාදා දුදියා මගේ ලොව පාලමී පාන කුලි කුමන්නව සදාතේ ජීවනත මග පාදා මේ මේ නිති මගගෙන සාදා මේ මේ නිති මගගෙන සාදා ධනගේ සියලු ධනගේ තුම් ප්‍රේමයෙන් වඳිනා සියලු ධනගේ සියලු ධනගේ භවයේ ලෙස කීවී මෛත්‍රී වෙදුවේ පින් සිරිමා සුදමුන් රජුකා දාමි ජීවි මා මායා කුටිනි පැපුඤ්ඤා ලෝකේ දුවේ පැපුඤ්ඤා ලෝකේ මෙදා පැසදහම් ආලෝකේ මුද පියා මගේ ලොව පාලවියේ පාන්නේ කුමි කුමන් ලොව සතාතරි ජීවනට මග පාදා දුවේ මේ නිදි මගගෙන සාදා මගේ මේ නිදි මගගෙන සාදා මුදි පියා මගේ ලොව පාලවියේ පාන කුමි කුමන් සවතට අතරින් ජීවනට මග පාදා තුවේ මේ නිදි මගගෙන සාදා තුවේ මේ නිදි මගගෙන සාදා නිසිලසවියේ නිසිලසවියේ තම යොවුන් සාලයේ සරණය නිසිලසවියේ නිසිලසවියේ මේ බිම්බා විහා බිම්බා විහා කල කිරුමේ ලොම දෙන තේමිය හැරදා පෙළතුන් වනසා බුදු බව ලැබුණේ මායි මෙලෝනාදා එයා වූ මායි මෙලෝනාදා සදා බුදු කාන්තිය ලෝකයට බුදු පියා මගේ ලොව පාන්න වී පාන්න කුමන ලොව කද අතරින් මනට මඟ පාරා මගින් සාදා මුදිකියා මගේ ලොව පාලවියේ පානේ කුලික මල් ලොව සසාත දිවනට මග පාදා සොවේ මේ නිති මගගෙන සාදා සොවේ මේ නිති මගගෙන සාදා රන් සරලෙන් රන් රස භූමා රන් වැලිසේ රන් කොට සේවා